ධර්මානුශාසනාව අද ධර්මානුශාසනා පාත්‍රන දේශකයන්න් වහන්සේ කොළඹ 7 බෞද්ධාලෝක මාර්ගයේ නාරද බෞද්ධ මධ්‍යස්ථාන වාසී ශාස්ත්‍රපති රාජකීය පඬිතුක පූජ්‍යපාද තලල්ලේ චන්දකිත්ති ස්වාමින් වහන්සේ මෙම වර්ෂයේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනට යෙදෙන 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට අපි පිළිවෙතින් පෙළ ගැසෙමු. සදහවත්නි ධර්ම ශ්‍රවණයට පෙර ආත්ව පන්සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියෝ.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 අද ධර්ම දේශනාව සඳහා මා පින්වතුන්ට කියලා දෙන්න බලාපොරොත්තු වන්නේ ඊටාම වටිනා කාරණාවක් සම්බන්ධවයි. මා මාතෘකා වශයෙන් ප්‍රකාශ කරපු ගාතාව සාවධානව අහගෙන හිටියානම් පින්තුන්ට කිසියම් ඡායා මාත්‍ර වූ වැටහීමක් ඇති වෙනවා අද මොකක් ගැනද කියන්නේ කියලා. මම නැවත ගාථාව මතක් කරන්නම්. පතව්‍යා ඒක රජ්‍යේන සග්ගස්ස ගමනේන වා සබ්බ ලෝකාධිපච්චේන සෝතාපට්ටි ඵලං වරං මොකක් ගැනද කියන්න හදන්නේ කියන්න හදන්නේ සෝතාපට්ටි ඵලය ගැනයි. ඉස්සෙල්ලාම මේ ගාථාවේ තේරුම අපි හොඳට හිතට ගමු. පතව්‍යා ඒක රජ්‍යේන පතව්‍ය කියලා කියන්නේ පෘථුවිය මහ පොළොවේ මහ පොළොවේම රජ්ජුරුවන්ට සමස්ත මහ පොළොවේම රජකමට කියන නමක් තමයි සක්විති රජුරු කියලා කියන්නේ රජකම කියන්නේ. සක්විති රජකම ලැබුණත් සක්විති රජුරු කියලා කියන්නේ මනුෂ්‍ය ලෝකේ පහළ වෙන මිනිස්සෙක්. ඒ මිනිසයන් අතර කෙනෙකුට ලැබිය හැකි ඉහළම තනතුර තමයි ලෞකික වශයෙන් ගත්තාම ওই සක්විති රජකම. ඉතින් මේ සක්විති රජකම ලැබුණත් සක්විති රජකමට වැඩිය උසස් දිව්‍ය ලෝකයේ උපදින එක. දිව්‍ය ලෝකයේ උපදින්න අවස්ථාව ලැබුණා. සග්ගස්ස ගමනේනවා. ඊළඟට දිව්‍ය ලෝකයේ ඉපදෙනවටත් වැඩිය උසස් කොහේ ඉපදෙනකද? බ්‍රහ්ම ලෝකයේ ඉපදෙන එක. මහා බ්‍රහ්මකම ලැබුණා. ඒ හැම දෙයකම වැඩිය උතුම් මොකද්ද? සෝතාපට්ටි ඵලං වරං සෝවන් ඵලයටපත් වෙන එක උතුම් කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළා. දැන් ඔන්න මතක තියාගන්න ශක්තිතිකම රජකම ලැබුණත් දෙව්ලොව උපදෙන්න ලැබුණත් බඹලොව මහා බ්‍රහ්මකම ලැබුණත් මුළු ලෝකේටම අධිපතිකම වන මහා බ්‍රහ්මකම ලැබුණත් ඒ හැම දෙයකම වැඩිය උතුම් සෝතාපට්ටි ඵලයටපත් වෙන එක. සෝවන් වෙන එක. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්න විශේෂ හේතුවක් තියෙනවා. එන්නතුනේ සක්විති රජකම ලැබුණා කියලා සක්විති රජුරෝ මරණින් පස්සේ අපාය යන්නේ නැහැ කියලා කාටවත් නිගමනය කරන්න බෑ. නිශ්චිත සහතිකයක් දෙන්න බෑ. ආ රජකම් කරාම ඒ සක්විති රජකමේ ආනුභාව බලයෙන් ඊළඟ ජීවිතේ අපායේ යන්නේ නැතුව බේරෙනවා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ගොඩක් වෙලාවට රජකම් කරාම යන්නෙම අපායේ තමයි. හ්ම්. අතෑත අතීත ඉතිහාසය දිහා බැලුවාම ඒක දකින්නට අවබෝධ කරගන්නට ලේසියි. ඊළඟට දිව්‍ය ලෝකේ ඉපදුනා කියලා අපායේ යන්නේ නැතුයි නෙමෙයි. දැන් කවුරු හරි කෙනෙක් අපි හිතමු මේ ලෝකයේදී මොනවා හරි පව්කම් ටිකක් කරලා කරලා අන්තිමේදී මැරෙන්න කිතුව හාමුදුරුවෝ ගෙන්නලා පිරිත් ටිකක් කියලා හිත හදාගෙන දිව්‍ය ලෝකයක්. ඉතින් දිව්‍ය ලෝකේ ගියාර එහි ආයුෂ බොහොම ටිකයි. ඇයි අන්තිම කාලේ හොඳ දේවල් කරන්න පටන් ගත්තේ. ඉතින් දිව්‍ය ලෝකේ ගිහිල්ලා එහිදී අල්පායුෂ්කව ඉඳලා චුත වෙනවා. චුත වෙලා ගොඩක් අය කෙලින්ම යන්නේ අපායට. හරියට කොණ්ඩෙන් අල්ලලා එක තැනකින් උසලා තව තැනකට තියුවා වගේ. නිරයගාමී වෙනවා. මම දැන් දෙවියෙක් මම දිව්‍ය ලෝකෙ ඉපදෙලා ඉන්නේ නිසා මම මැරුණාම මගේ ජීවිතය කෙලවරුණාම මම අපාය යන්නේ නැහැ කියලා කාටවත් එහෙම නිගමනයකට එන්න බෑ. ඊළඟට මහා බ්‍රහ්මකම ලැබුණා. මං දැන් මහා බ්‍රහ්මයා මහා බ්‍රහ්මයෝ මරුණට පස්සේ අපාය යන්නේ නැහැ කියලා නියතියක් නැහැ. ඒ කට්ටියත් අපාය යන්න පුළුවන්. හැබැයි එක්කෙනෙකුට එක තැනක එක ස්ථානයක ඉඳලා එක අවස්ථාවක ඉඳලා ඉහළට යන අයට කියන්න පුළුවන් මම නම් අපාය යන්නේ නැහැ කියලා. අන්න එහෙම නිශ්චිත ඒකාන්ත ප්‍රකාශයක් කරන්න පුළුවන් අවම තැන තමයි සෝතාපට්ටි ඵලය. සෝවන් වෙන එක්කෙනා චතු අපායේ හිච විප්පමුත්තෝ සතර අපායෙන් මිදිච්ච කෙනෙක්. ඒ අයට බය නැතුව කියන්න පුළුවන් මම මැරිලා අපාය උපදින්නේ නැහැ කියලා. ඒ සෝවන් ඵලයේ ප්‍රතිලාභයක් නිසා. දැන් ඔයාට මෙතන වාඩි වෙලා හිටියට බණ අහන්න මේ සැදී පැහැදී වාඩි වෙලා හිටියට ආ මරුණට පස්සේ අපායේ යන්නේ නැහැ කියන සහතිකයක් ඔයත්තන්ට නැහැ. ඇත්තට නැහැ කියලා කියන මම දන්නේ මෙතන ඉන්න අය සෝවන් වෙලාද කියලා. ආ සෝවන් වෙලා නැත්තම් එහෙම සහතිකයක් ගන්න බෑ. සෝවන් වෙච්ච කෙනෙකුට විතරයි මම අපාය උපදින්නේ නැහැ කියන ඒ නිශ්චිත ප්‍රකාශය කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ඒක ඊටාම වැදගත් තත්වයක්. ඉතින් මේ කාල සීමාව තුළදී වේලාව අනුව කෙටියෙන් මේ සෝතාපට්ටි ඵලය ගැන ඒ ලබා ගන්නට අවශ්‍ය කරන කාරණා සම්බන්ධව කෙටි විග්‍රහයක යෙදෙන්නයි මම අපේක්ෂා කරන්නේ. ඉතින් මේක මහ විශාල කරුණු කාරණා විස්තර කරලා දෙන්න ඕන දෙයක් වුණත් මේ පැයක පමණ කාලය තුළදී කෙටියෙන් පින්නතුන්ගේ හිතෙහි දරා ගන්න ඕන කාරණා කීපයක් සිහිපත් කරලා දෙන්න මා අපේක්ෂා කරනවා. ඉස්සෙල්ලාම අපි බලමු බුදුහාමුදුරුව මේ වගේ ගාථාවක් දේශනා කළේ ඇයි කියලා. එන්නුතුනේ බුදුරජාණන් වහන්සේට හිටපු දායකයෝ අතරේ උන්වහන්සේගේ කුලූපගම දායකය කවුද? අනේ පිඬු සිටුතුමා. අනේ පිඬු සිටුතුමා සෝවන් වෙච්ච එක්කෙනෙක්. ඒ වගේම මේ අනේපිඬ සිටුතුමාට දූල තුන් දෙනෙක් හිටියේ දූල තුන් දෙනාම මාර්ගඵලලාභිනී. ඒ වගේ පුතෙක් හිටියා. ඒ පුතා සම්පූර්ණයෙන්ම අනිත් පැත්තේ. තමන්ගේ සහෝදරයන් බොහොම තුනුරුවන්ට ලැබි ගුණගරුක ජීවිත ගත කරත් මේ තරුණ ළමයා පුතා බොහොම අවාසනාවන්ත විදිහට විනාශකාරී ජීවිතයක් ගත කරේ. අම්මා තාත්තට කී කරුවන් නැතුව ගෙදර තියෙන දේවල් නැතිනාස්ති කරමින් විනාශ කරමින් අම්මට තාත්තට පිනක් දහමක් කරන්නවත් ඉඩ නොදෙමින් ඒ අයටත් පීඩා කරමින් හිටියේ. එයාගේ නම කාල කාල සිටුවරය කියලා කියන්නේ. එයා කරපු වැඩ දිහා බැලුවාම එයාගේ නමේ අගට කන්නේ කියන ගෑල්ල දාන්නත් හොඳයි. ඒ වාගේ වෙල තමයි එයා වැඩියෙන් කළේ. ඉතින් මේ අවාසනාවන්ත පුත්‍රයා පිළිබඳව ඒ තාතර තිබ්බේ හැබැයි කම්පනයක්. අනේ මම බුදුහාමුදුරුවන්ගේ ප්‍රධාන දායකයා වෙච්චි. මට බැරි වුණානේ තාම මගේ පුතා හදාගන්න. මේ දසදහස් ගණන් තරුණ ළමයි ඇවිල්ලා මහාන වෙලා ಗುಣධම් පුරනවා මං ඒ අයට උදව් උපකාර කරන සේවය සලසනවා. මගේ පුතා මට හදාගන්න බැරි වුණානේ කියන කම්පනය මේ තාත්තට ඇති වුණා. අද සමාජයේ ගොඩාක් අම්මලා තාත්තලට ওই ප්‍රශ්නේ තියෙනවා. අපි දන්නවා සමහර අම්මල තාත්තලා පන්සල් වලට සම්පූර්ණම කාලය, ශ්‍රමය, ධනය කැප කරලා වැඩ කරනවා. නිතරම පන්සලේ ඉන්නේ. ඒ වගේම හැම පෝයකටම සිල් සමාදන් වෙනවා, බණ භාවනා ආදියට සම්බන්ධ වෙනවා, ගුණධම් වලට නඹුරු වෙනවා. හැබැයි තමන්ගේ දරුවන් පන්සලට එක් කරගෙන එන්න අමාරු කමින් දුක් විඳින අම්මල තාත්තල කොච්චර ඉන්නවද? අනේ මේ ළමයි කිව්වට එන්නේ නැහැ නේ කිය කම්පා වෙනයි ඉතින් කිව්වට එන්නේ නැත්නම් ඊට පස්සේ කරන්න තියෙන්නේ ඇදගෙන එන එකනේ. ඉතින් එහෙම හරි කරන්නේ නැතුව ගොඩක් වෙලාවට කම්පා වෙවි සිටිනවා. ඉතින් මේ තාත්තටත් ඔය වගේ මානසික පසුබෑමක් තිබ්බා. කනගාටුවක් තිබ්බ තමන්ගේ පුතා ගැන. ඉතින් පින්වත්නි එක දවසක් මේ තාත්තා කල්පනා කරන මොකක් හරි උපක්‍රමයක් යොදලා මේ තරුණයා මේ පුතා යවන්න ඕන පන්සලට. එහෙම කල්පනා කළ එක දවසක් පුතාට කියනවා පුතේ ඔන්න හෙට පසළොස්වක පෝය එනවා. පුතා පන්සලට යන්න ඕන. එහෙම ගිහිල්ලා සිල් සමාදන් වෙලා ඉන්න. සිල් සමාදන් වෙලා ආවහම එහෙම ආවොත් මම පුතාට කහවණු 100ක් දෙනවා කියලා කිව්වා. හ්ම්. දැන් මේ තරුණයා සිල් සමාදන් වෙන්න එකඟ වුණා. සීලේ තියෙන වටිනකම් ගැන කල්පනා කළාද? නෑ, කහවණු දෙන නිසා. දැන් ඒ වගේ දේවල් දෙනකොට සිල් ගන්න කට්ටිය යනවනේ නේද? නොමිලේ සිල් ඇඳුම් දෙනවා නම් ඔන්න එතෙන්ට සිල් ගන්න යනවා. උදේ දවල් දානි සපයනවා නම් සිල් දෙන තැන්වල පන්සල්වල ඒ වගේ තැන් හොයාගෙන යනවා. දානෙත් එක්ක යෝගට් කෙහෙල් ගෙඩි හැම වැඩියෙන් දෙනවනම් ඒ ඒ වගේ තැන්වලට ගොඩක් අය හොය හොයා යනවා සිල් සමාදන් වෙන්න. වෙන තැන්වල සිල් ගත්තා දාන වේලාවට හරි එතෙන්ට එනවා සමහර වෙලාවට. ඉතින් දැන් මේ තරුණයා සිල් සමාදන් වෙන ගිහිල්ලා එයාට සිල් ගන්න ඉතර වමනාවක් නැහැ. ඒ නිසා එයා ශාලාවේ මුල්ලකින්ම වාඩි වුණා. ධර්මශාලාව. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මේ මුළු ඇල්ලීමේ සම්ප්‍රදාය බුදුහාමුදුරන්ගේ කාලේ ඉඳලා තිබිලා තියෙනවා. නේද? අද ධර්මශාලාවල ටිකම ඉස්සෙල්ලාම අල්ලගන්නේ මුළු ටිකයි කණු ටිකයිනේ. එහෙම අල්ලගෙන වාඩි වෙලා සමහර උපාසකම්මල පොයේ සිල් සමාදන් වෙන්න ආවහම සටන් පාට කියනවා. මම අවුරුදු 10ක් තිස්සේ මේ කනුව ගාමයි සිල් සමාදන් වෙන කාටවත් මෙතන වාඩි වෙන්න දෙන්න බෑ ආදි වශයෙන් කියලා උදේ උදේ රණ්ඩු වෙන අය කොච්චර ඉන්නවද? ඉතින් දැන් මේ විදිහට මේ තරුණයා මුල්ලකට වෙලා වාඩි වෙලා නිදි කිරා වැටි වැටි ඉන්නවා. මට නෙවෙයි මේ බණ කියන ආකල්පෙන් තමයි යා බණ හැවේ. අද කාලෙත් ගොඩාක් මිනිස්සු බණ අහන්නේ එහෙම තමයි. මට නෙවෙයි කියලා ඔහේ අහක බලාගෙන එහෙම නැත්නම් වෙන දෙයක් ගැන කල්පනා කර කර ඉන්නවා. එහෙම අහන අයගේ හිතට බන පදයක්වත් ඇතුළු වෙන්නේ නැහැ. බන අහන වෙලාවට පින්නතුනේ හැමතිස්සෙම මතක තියාගන්න මේ බන කියන්නේ මටමමයි කියලා. මගේ අගුණ දුර්වලකමක් හදාගන්නයි මේ කියන කාරණාවන් ඇත්තටම මාතුල තියනවද මේ දුර්වලකම් මාතුල තියනවද කියලා විමසමින් තමයි බනහන්න ඕනේ ගොඩාක් අය විමසනවා හැබැයි Taman තුල තියනවද කියලා නෙවෙයි අනුන් තුල තියනවද කියලා බලන්නේ. අනිත් අය ගාවේ අඩුපාඩු තියෙනවා නම් ඔන්න අනිත් අයට කියන අපරාධ හිතියේ නෑනේ බණ අහන්න. එයාටම ගැළපෙන බණක් ආමුදුරෝ කිව්වේ. ආදී වශයෙන් අනිත් අයට දාලා තමයි ගොඩක් අය බණ අහන්නේ. ඉතින් එහෙම නැතුව පුළුවන් තරම් මේක Tamanටම කියන්නේ කියන ආකල්පයෙන් බනහන්න පුරුදු වෙන්න. ඉතින් දැන් මේ තරුණයා නිදි කිරා වැටි වැටි ඉඳලා ඉතින් ඔන්න පහුවෙන්ද උදේ සිල් පවාරණය කළ ගෙදර ගියා. ඔන්න ඒකත් අපි හොඳට හිතට ගන්න ඕන කාරණයක්. මේ සම්බුද්ධත්ව ජයන්ති කාලේ බුදුරජාණන් වහන්සේ පිළිවෙතින් පුදන්නට පෙළගැසී සිටින කාලෙදී හිතට ගන්න ඕන එකක්. ඉස්සර පරණ අය සිල් සමාදන් වුණාම උදේට අද උදේ සිල් සමාදන් වුණා නම් ආයි පවාරණය කරන්නේ හෙට උදේට. දැන් ලංකාවේ තියෙන්නේ half day සිල්. නේද? උදේ 6යි හවස 6යි. ඉතින් හවස 6 වෙනකම් බොහොම අමාරුවෙන් ඉන්නේ පවාරණය කරන්නේ කොයි වෙලාවෙද කියලා බලබලා. ඉතින් පවාරණය වෙච්ච ගමන් යන ගමන ওই කොත්තු රොටි කඩේකින් රොටියකුත් අරගෙන වෙනදටත් වැඩිය බඩ පිරෙන්න කාලය ඉවරලා වෙනදටත් වැඩිය කල්ැතු ගිහිල්ලා බුදිය ගන්නවා. ඉතින් ඒක නෙවෙයි සීලේ උපයෝගීතාවය. සීලේ උපයෝගීතාවය කියලා කියන්නේ ඒ අතහැරීම පුරුදු කරන්නට යම් අවස්ථාවක් ලැබෙනවා නම් ඒ හැම අවස්ථාවකම ඒන් ප්‍රයෝජන ගැනීමයි. සීලයෙන් කරන්නේ ඉතරහ විදිහක සංකායික වාචික සංවරයක් වගේම නෛෂ්ක්‍රම්‍ය අතහැරීමක්. අන්න ඒ නිසා ඒ අතහරින්න පුළුවන් වෙන විදිහට අපි සීලය ආරක්ෂා කරන්න ඕන. ඉස්සර කාලේ සීල් සමාදන් වෙනකොට අගට කියන වාක්‍යයක්. ඉමංච දිවසං ඉමංච රත්ත්‍රිං උපෝසතං උපවසාමි. මම මේ දිවා කාලේ මේ රාත්‍රී කාලේ මේ උපෝසතය ආරක්ෂා කරනවා කියලා. ඉතින් පරණ පන්සල් වල නම් සමහර වෙලාවට අපි දැකලා තියෙන පන්සලෙම සිල් ඇත්තෝ ඉන්නව නැවතිලා. ඉතින් එහෙම නවතින්න බෝන නැහැ. සිල් ඇඳුම පිටින්ම ගෙදර යන්න පුළුවන්. ගෙදර ගිහිල්ලා ඉවර වෙලා Tamanට පහසු මිටි ආසනයක් එදාට හදාගෙන ඒකේ නිදා ගන්න පුළුවන්. ඒ වාගේ මොන හරි ඊලම්පසක් හදාගෙන පළතුරු ඉස බීම එකක් හදාගෙන බීලා වෙනදා 10ට නම් 9ට නම් නිදාගන්නේ එදා 10 විතර වෙනකන් ඉන්න හැරිලා බණ පොතක් කියවනවා ධර්ම සාකච්ඡාවක් අහනවා එහෙම නැත්නම් බණක් ඒ ටීවී එකෙන් හරි රේඩියෝ එකෙන් හරි අහනවා එහෙම ටිකක් කල් භාවනා කරනවා ටිකක් කාලය අරගෙන ඒ ගුණ දහම ඊදෙට්ටෝ අද මට හරියට දවල්ට කන්න හම්බුනේ නැහැ රැයට කන්නත් නැහැ ඉඳ කල්ැතුම් බුදිය ගන්න ඕන කියලා එහෙම එහෙම හිතන්න හොඳ නැහැ. එහෙමනම් ඉතින් සිල් සමාදන් වෙලා ඇඳට ඇවිල්ලා බුදිය ගත්තාම ඉබේම සිල් රැකෙනවනේ. එහෙම නැතුව ටිකක් කල් කල් වේලා අරගෙන ඒ සීලයෙහි යෙදෙන්න උත්සාහවත් වෙන. ඒකල්ලා පහුවින්ද උදේට පන්සිල් සමාදන් වෙලා සිල් පවාරණය කරන්න ඒක තමයි නියම ක්‍රමය. ඒ නිසා අපේ ලංකාවේ බෞද්ධ පින්නතුන් බුදුරජාණන් වහන්සේ අගය කළ මේ ප්‍රතිපත්ති පූජාව මේ 2600 සම්බුද්ධත්ව ජයන්තිය සමරන කාලවකවානුව තුළදී පුරුදු කරන්න අදිෂ්ඨාන කරගන්න. ඒ නිසා ලබන වෙසක් පොයේ දවසේ ඉඳලවත් අඩුතරමේ සම්පූර්ණ දවසම සීලයෙන් යුක්තව තමන්ගේ පැවැත්ම හදාගන්නේ සමාදන් වන උපෝසත සීලය දවස පුරාවටම රකින්න අදිෂ්ඨාන කරගන්න ඒක බුදුහාමුදුරන්ට කරන ඉහළම බුද්ධෝපහාරයකුත් වෙනවා. කෙසේ නමුත් මේ තරුණය ඔන්න දැන් පහුවෙන්ද සිල් පවාරණය කළ ගෙදර ගියා. දැන් තාත්තා හිතාගෙන ඉන්නේ ඊරෑට පුතාට කන්නත් නැණි පන්සලේ බඩගින්නේ ඉඳලා ඇවිල්ලා දැන් බඩගිනි ඇති. දරුසෙනේ හසර තාත්තා එහෙමයි හිතුවේ. ඒ නිසා කෑම පිඟානක් එහෙම බෙදාගෙන දැන් මේ පුතාට කෑම ටික ගෙනල්ලා දුන්න කන්න කියලා. දැන් පුතා හිතුවේ මොකද්ද? පුතා හිතුවේ තාත්තා මේ හදන්නේ කෑම ටික දීලා සල්ලි නොදී ඉන්න කියලා. ඉතින් මෙයා කියන මට කෑම කන්න හදිස්සි නෑ අර දෙනවා කියපු සල්ලි ටික දෙන්නකෝ ඉතින් කියලා කිව්වා. ඉතින් බලෙන්න සල්ලිත් ඉල්ලගෙන කෑමක් කාලා පුරුදු විදිහටම හැසිරෙන්න ගත්තා. සිල් සමාදන් වුණා කියලා කිසිම වෙනසක් නෑ. නැවත ආපහු අර තත්වයටම පැටුණා. හ්ම් ඉතින් දැන් ওই සමහර අය අපිත් එක්කම කියනවා අනේ ස්වාමින් වහන්සේ අපේ අම්මා අපේ තාත්තා හැමදාම සිල් සමාදන් වෙනවා. පන්සල් වලට යනවා. භාවනා වැඩසටහන් හොය හොයා යනවා. ඒව අතහරින්නේ නැහැ. හැබැයි ගෙදර ඇවිල්ලා පුපුරනවා කියලා කියනවා. එහෙමයි කොච්චර ඉන්නවද? නේද? ඉතින් එහෙම කරන්නේ නැතුව අපි පොයේ සිල් සමාදන් වෙන එක හැලු කරනවා නෙවෙයි. පොයේ සිල් සමාදන් වෙන එක ඊටාම හොඳින් කරන ගමනේ ඒ ප්‍රායෝගිකව පුරුදු කරන්න ඕනේ පොය දවසේ ඉගෙන ගන්න දේවල්. එතකොට තමයි වටින්නේ. අනේ මේ මිනිස්සයා ගිහිල්ලා උදේ පාන්දර ගිහිල්ලා මහන්සි වෙලා මේ දැන කියාගෙන ඉන්න දේවල් ජීවිතයට සම්බන්ධ කරගන්නවනේ කියන එක අනිත් අයට තේරෙන්නත් ඕන. එහෙම තේරුණාම තමයි අනිත් අය පවා ආකර්ෂණය වෙන්නේ. අහවලා සිල් සමාදන් වෙන්න ගිය දවසේ ඉඳලා, බණහන්න ගිය දවසේ ඉඳලා, භාවනා කරන්න ගිහිපු දවසේ ඉඳලා පුදුම පරිවර්තනයක් ඒ තනත්ත තුළ ඇති වෙලා තියෙනවා. බලන්නත් බොහොම ප්‍රසන්නතාවයක් තියෙනවා. ඉතින් අපිත් ඒවට නැඹුරුනොත් අපිටත් මේ සැනසෙල්ල ලබා ගන්න පුළුවන් කියලා අනෙක් අය පවා ආකර්ෂණය වෙනවා. අන්න ඒ විදිහට අපේ ජීවිත හැඩගස්ස ගන්න ඕනේ. මේ තරුණයා නැවත නරක විදිහට ඉන්නකොට තාත්තා උත්සාහය අතහැරියේ නැහැ. තාත්තා ආපහු අර අනේ පිළිසිරතුමා ආපහු කියනවා පුතාට හොඳයි පුතේ. මේ පස්සේ ඊළඟ මාසේ පොයටත් සිල් සමාදන් එහෙම සිල් සමාදන් වෙලා ඊසරේ වගේ බෑ හැබැයි බණක් අහලා ඒ බණ මට ඇවිල්ලා කියන්නත් ඕන මතක තියාගෙන. එහෙම වුණොත් මං වාට කාවණු 1000ක් දෙනවා කියලා කිව්වා. දැන් ඔන ඔෆර් එක වැඩි ඉස්සෙල්ල 500යි දැන් 1000යි. ඉතින් ඒ නිසාත් මෙයා සිල් සමාදන් වෙන්න ගියා. ගිහිල්ලා එදානම් ශාලාවේ මුල්ලක් අල්ලන්න ගියේ නෑ. ඉස්සරහින්ම වාඩි වුණා. එයාගේ අදහස මොකද්ද? බුදුහාමුදුරුවෝ කියන ඉස්සෙල්ලාම කියන බණ හොඳට මතක තියාගන්නවා. ඊට පස්සේ ඕන දෙයක් කියපුවා එක බණක් හිතේ හිතේ අරගෙන තාතට ඇවිල්ලා කියලා සල්ලි ටික ගන්නවා කියලා. ඉතින් මේ විදිහට මෙයා වාඩි වෙලා ඉඳෙද්දි ඉස්සරහින් බුදුරජාණන් වහන්සේ බණට වැඩිය බුදුරජාණන් වහන්සේ බැලුවා අද දවසේ සත්‍ය අවබෝධ කරලා දෙන්න පහසු කෙනා කවුද කියලා. ඒ தത്വෙට හිත දියුණු කරලා තියෙන්නේ කවුද කියලා. හරියට දැන් බලන්න නෙළුම් මලක් වතුර යට තිබුණට පිපෙන්නේ නැහනේ. වතුරෙන් උඩට එන්න ඕන. උඩට ආපු ගමන් පිපෙන්නෙත් නැහනේ. ඒ වගේම කලුවරේ පිපෙන්නෙත් නැහනේ. ඒ නෙළුම් මල පිපෙන්නේ ටිකෙන් ටික උඩට ඇවිල්ලා මෝරලා ඊට පස්සේ දවල් වෙලාවට හොඳට පෝෂක පදාර්ථ සහිතව පිපෙන්න සූදානම් වෙලා තියෙන වෙලාව ඉරු එළිය වැටුනහම නෙළුම් මල විකසිත වෙනවා පිපෙනවා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේත් සත්‍ය අවබෝධ කරගන්න සුදුසු මානසිකත්වයේ ගොඩනැගිච්ච කෙනෙක් ඉන්නවනම් එයාව බලල එයාට ඒ සත්‍ය තේරෙන විදිහට ධර්මයේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේට තියෙනවා පින්නතුනේ ලෝකයේ අනිත් රහතන් වහන්සේලාට එහෙම නැති සුවිශේෂ ඥාන හයක්. ඒ ඥාන හයට කියන්නේ මොනවා කියලාද? ෂඩ් අසාධාරණ ඥාන කියලා. ඒ ඥාන හය අතරින් එකක් තියෙනවා වෙලාව නැති නිසා එකක් තියෙනවා ඉන්ද්‍රිය පරෝ පරියත් විඥානයි කියලා. පරෝ කියලා කියන්නේ අනිත් අයගේ. ඉන්ද්‍රිය ඉන්ද්‍රිය කියලා කියන්නේ එතන සද්ධින්ද්‍රිය, විරින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤේන්ද්‍රිය කියන මේ කාරණා ටික. අන්න ඒවා එක එක්කිනාගේ හිත්වල පහළ වෙන සිටිවිලි. මේ ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ. එතකොට සිත ප්‍රමුඛ කරගෙන සිතේ ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක කරන සිතවිලි නිසා තමයි ඉන්ද්‍රත්වයෙන් ක්‍රියාත්මක කරන නිසා තමයි මේකට ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ. ඒතර ඒවා හිත තුල ක්‍රියාත්මක වෙනවා ආකාර තුනකට. හීන, මධ්‍යම, ප්‍රනීත කියලා. සමහරුන්ගේ ශ්‍රද්ධාව බොහොම හීනයි. බොහොම පහත් අඩියක තියෙන්නේ. සමහරුන්ගේ මධ්‍යමයි. සමහරු ගොඩාක් ශ්‍රද්ධාවන්ත. සමහරුන්ගේ ප්‍රඥාව ගොඩාක් අඩුයි. සමහරුන්ගේ ප්‍රඥාව මධ්‍යමයි. සමහරුන්ගේ ගොඩාක් ප්‍රඥාව වැඩි. ඉතින් මේ ඉන්ද්‍රිය ධර්ම සමතාවයකට ආවහම තමයි සමාන වුණහම තමයි සත්‍යය අවබෝධ කරගන්න ලේසි. දැන් උදාහරණයකට ගමු. දැන් සමහරු ඉන්නවා අපේ සමාජේ ශ්‍රද්ධාව ගොඩාක් වැඩි. ශ්‍රද්ධාව වැඩි වුණාට ප්‍රඥාව අඩුයි. එතකොට මොකද කරන්නේ? එතකොට තමයි මෝඩකම් කරන්නේ. දැන් ওই පන්සල් වල දෙනවනේ මල් ආසනවල තියෙනවා මෙම මල් ආසනය මත පහන් දැල්වීමෙන් වළකින්න කියලා බෝඩ් ගහලා තියෙනවා. ඉතින් සද්ධාව වැඩි වෙලා ප්‍රඥාව අඩු වුණාම මොකද කරන්නේ? පහන බුදුහාමුදුරන්ටම පේන්න පත්තු කරන්න ඕන නම් අර බෝඩ් එක හරම තියේදී පත්තු කරන්නත් බැරි නම් බෝඩ් එක අනිත් පැත්ත ගහලා ඒක උඩම පහන තියෙනවා. ඒ වගේ කරන අය කොච්චර ඉන්නවද? ඒතර ශ්‍රද්ධාව වැඩි වෙලා මෝඩකම් කරන අය හරියට ඉන්නවා. නේ දැන් අපි දැකලා තියෙන සමහර පන්සල් වල කියන බුදුහාමුදුරන්ගේ අත් දෙක උඩම එක්ක මල් තියෙනවා හඳුන් කූරු ගහනවා එහෙම නැත්නම් ඔය එක එක ඒවා හදාගෙන ගිහලා ආප්ප එහෙම තියලා තියෙනවා අරගෙන වන්දන කරන්නේ නිසා අතින්ම තියන්න ඕන කියලා නේද ඒ ඒ මෝඩකම් අර ශ්‍රද්ධාව වැඩි වෙලා ප්‍රඥාව අඩු වුණාම කරන්නේ සමහරු ඉන්නවා ප්‍රඥාව වැඩි වෙලා ශ්‍රද්ධාව අඩුයි. එහෙම අය තක්කඩිකම් කරන්න ගන්නවා. ඒ නිසා මේ දෙකම ඕනවට වැඩිය තියන්නේ නැතුව සමානව පවත්වාගෙන යාම යමක යථාර්ථයේ දකින්න උපකාර වෙනවා. ඕනෑම දෙයක අන්තයට යාම ඒවා අනවශ්‍ය විදිහට එක අන්තයකට ගිහිලා කටයුතු කරන්න වුණාම අනිත් පැත්ත දකින්නට එයාට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ සද්ධා, විරි, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම සමාන කර ගැනීම අත්‍යවශ්‍යයි. ඉතින් බුදුහාමුදුරුවෝ කාගේ හරි එහෙම සමාන නැත්තම් ඒව සමාන කරන්න පුළුවන් හැකියාවක් තියෙනවනම් ඒව සමාන කරලා සම තත්වයකට ගෙනල්ලා ඒ තත්වයට ගේන විදිහට බණ කියලා ඊට පස්සේ සත්‍ය අවබෝධ වෙන විදිහට මෙහෙයවනවා. ඉතින් මේ තරුණයාටත් සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් ය කියලා දැනගෙන බුදුහාමුදුරුවෝ ලස්සනට මෙයාට ගැළපෙන විදිහට බණ කිව්වා. බණ කියනකොට මේ කාල සිටුවරයාට කාල තරුණ සිටු පුත්‍රයාට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුන ප්‍රහීන වීමත් එක්ක ධර්මය පිළිබඳව යථාර්ථය දකින්නට නුවණැස පහළ වුණා. දහම් අස පහළ වුණා. දහම් අස පහළ වෙනකොට යා ප්‍රථම වතාවට ඒ දහම් ඇසින් නිවන් දැක්කා. ඒ කියන්නේ සෝතාපට්ටි ඵලයේ පිහිටියා. ඉතින් බුදුහාමුදුරුවෝ මෙයා සෝවන් වුණ බව දැනගෙන ඊට පස්සේ අනිත් හාමුදුරුවන්ටත් බණ කියලා විවේකයෙන් කුටියට වැළියා. පහුවෙන්ද උදේ තන් පුතා ගෙදර ගියා සෝවන් වෙච්ච කෙනෙක් විදියට. දැන් තාත්තා කලින් පාඩමක් ඉගෙනගෙන සල්ලි කෑම නොදී සල්ලි සූදානම් කරගෙන ඉන්නවා. හැබැයි පුතා එන්නේ නෑ දැන්. කාමරයට වෙලා ඉන්නවා. එදා උදේ බුදුහාමුදුරුවෝ මේ ගෙදරම දානෙට වැඩලා හිටියා. ඉතින් බුදුහා දැන් මේ තරුණයට ලැජ්ජයි. මොකද තාත්ත බුදුහාඳුරු ඉස්සරහම සල්ලි ටික ගෙනල්ලා දුන්නොත් අහු වෙනවා මේ සල්ලි වලට තමයි සිල් සමාදන් වෙන්න ගියේ කියලා. ඉතින් හැංගි හැංගි හිටියා. තාත්ත බුදුහාඳුරු ඉස්සරහම කතා කරලා කියනවා මෙන්න පුතේ අර සල්ලි මම පොරොන්දු වෙච්ච ඒවා ඇවිල්ලා මට ඉගෙන ගන්න බණ කියන්න කියලා. නෑ මට ඕනේ සල්ලි කියලා දැන් මේ ළමයා කියනවා. ඉතින් තාත්තට පුදුමයි. ඉස්සර සල්ලි ඉල්ලමින් පොරකන එක දැන් සල්ලි එපා කියනවා. ඇයි එපා කියන්නේ කියලා ඇහුවා. අන්න එහෙම අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නේ බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ මතක් කරන දැන් ඔබතුමාගේ කහවණු දාහ වගේ නෙවෙයි. මහා පොළොවේ රජකම, සක්විති රජකම ලැබුණත්, දිව්‍ය ලෝකේ ඉපදෙන්න අවස්ථාවක් ලැබුණත්, මහා බ්‍රහ්මකම ලැබුණත්, ඒ හැම දෙයකම වැඩි උතුම් දෙයක් මෙහා ලබාගෙන ඉන්නවා. ඒක සෝතාපට්ටි ඵලය කියලා. ඉතින් පින්වත්නි, අන්න ඒ වාගේ වටිනා කියන தත්වයක් තමයි මේ සෝවන් වීම කියලා කියන්නේ. දැන් අපි මේ පිළිබඳව පොඩ්ඩක් කල්පනා කරමු. වචනය සෝත ආපන්න සෝතාපන්න කියලා කියනවා. ආ සෝත ආපත්‍ති කියලා කියනවා. සෝත කියලා කියන්නේ ස්රෝතසට, දිය පහර, සැඩ පහරට. සාමාන්‍ය ගඟක් වගේ එකක් ගත්තොත් ගඟේ වතුර සැඩ දිය පහරක් නම් ගංගාවල් ගොඩාක් වෙලාවට නැමිලා තියෙන්නේ කොහාටද? මූද වෙතට. එතකොට ඒ සැඩ දිය පහරට අහුවෙච්ච කෙනෙක් ඉන්නවනම් ඒ කෙනා ඒ දිය පහර වේගවත්ව ගලාගෙන යන දිය පහරට අහුවෙලා එයා ගිහිල්ලා නවතින්නේ මූදේ. අන්න ඒ වාගේ මෙතන සෝතස කියලා කියන්නේ සැඩ දිය පහර කියලා කියන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගය. ලෝකෝත්තර ආර්ය ශ්‍රාංගික මාර්ගයටයි. ඒතර ඒ ආර්ය ශ්‍රාංගික මාර්ගයට අනුකූල වෙලා අනුගත වෙලා තවත් විදිහකින් නිවන් මගට දැසගත් කෙනෙක් ඉන්නවනම් අන්න එයා තමයි සෝවන් සෝතාපට්ටි පුද්ගලයා කියන්නේ. ආපත්‍ති කියලා කියන්නේ පැමිණීමට. යම් දෙයකට පැමිණෙනවා ඒකට කියන්නේ ආපත්‍ති කියලා. එතකොට දැන් පැමිණෙනවා කියන කෙනාට කියන්නේ වන් කියලා. නිවසට වන් පුද්ගලයා කියලා කියන්නේ ගෙට ආපෙක් කෙනා. ඒතර වචනේ සෝවන් සෝවාන් කියලා ගොඩක් අය කියන්න පුරුදු වෙලා ඉන්නවා. සෝතාපට්ටි කියන එකත් එක්ක ගත්තොත් සෝවන් කියලයි වඩාත්ම ගැළපීලා යන්නේ. එතකොට මේ සෝවන් පුද්ගලයෙක් වෙන්න නම් මොනවද කරන්න අනේ මාත සෝවන් ඵලය ලැබේවා මම සෝවන් වේවා කියලා වැඳ වැඳ හිටියට ප්‍රාර්ථනා කරාට සෝවන් වෙන්නේ නැහැ. සෝවන් වීමට නම් ඒට අදාළ ප්‍රතිපදාවන් පුරන්න ඕන. කවුරු හරි මෙතන අපි හිතමු සෝවන් වෙන්න කැමති කෙනෙක් ඉන්නවා කියලාම කරන්න ඕන මොකක්ද? සෝවන් වීම කියලා. එහෙම නැත්නම් නිවන් නිවන කියලා එකක් තියනවාය කියන විශ්වාසය ඇති කටයුතු කරන්න ඕන. දැන් නිවන කියලා එකක් තියනවා කියලා විශ්වාසයක් නැති කෙනාට නිවනට යන්න උවමනාවකුත් නැහැනේ. නිවන් දකින්න උවමනාවකුත් නැහැ. ඒ නිසා අන්නේ විශ්වාසය ප්‍රධාන කරගත් කාරණා කිහිපයක් සෝවන් ඵලය අපේක්ෂා කරන කෙනෙක් විසින් පුරුදු කරන්නට ඕන. ඒ වාට කියන සෝතාපට්ටි අංග කියලා. සෝවන් වීමට අවශ්‍ය කරන උපකාරක ධර්ම වලට. සෝතාපට්ටි අංග පළවෙනි සෝතාපට්ටි අංගය හැටියට ධර්මයේ විස්තර කරලා තියෙනවා පින්නතුනේ කල්යාණ මිත්‍ර සේවනය. තවත් විදිහින් සත්පුරුෂ සංසේවනය කියලත් කියනවා. කල්යාණ මිත්‍ර සේවනය. දෙක සද්ධර්ම ශ්‍රවණය. තුන යෝනිසෝ මනසිකාරය. හතර ධම්මානු ධම්ම ප්‍රතිපන්න වීම. පළවෙනි කාරණය තමයි කල්යාණ මිත්‍ර සේවනය දෙක සද්ධර්ම ශ්‍රවණය තුන යෝනිසෝ මනසිකාරය හතර ධම්මානුධම්ම ප්‍රතිපන්න වීම. ඒතර කල්යාණ මිත්‍ර සේවනය අපිට අපේ ජීවිතයේ අත්‍යවශ්‍ය දෙයක්. දැන් කල්යාණ මිත්‍රය කියලා කියන්නේ කාටද? සාමාන්‍යයෙන් නම් ගොඩාක් අය කියන්න පුරුදු වෙලා ඉන්නේ දුකේදී සැපෙහිදී පිහිට වෙනවා නම් ඕනම වැඩකට ඔට්ටුයි නම් නේ මම කියන හොඳ වැඩයි නරක වැඩයි දෙකටම එයා එනවා ආදී වශයෙන් මම අත නොහැර ඉන්න කෙනෙක් එයා කියලා හිතනවා අන්න එයා කල්යාණ මිත්‍රය කියනවා. එහෙම අයට නෙවෙයි කල්යාණ මිත්‍රය කියන්නේ. කල්යාණ මිත්‍රයෙක් ළඟ තියෙන්න ඕන ලක්ෂණ හතරක් තියෙනවා. කල්යාණ මිත්‍ර ශ්‍රද්ධාවෙන් යුක්තයි. තමන්ට ශ්‍රද්ධාව තිබුණාට මදි එයා තමන්ගේ ශ්‍රද්ධාවෙන් සෑහීමටපත් වෙන්නේ නැහැ. තමන් ඇසුරු කරන අයටත් එයා ශ්‍රද්ධාව ඇති කරනවා. අන්න කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය. ඊළඟ කල්යාණ මිත්‍ර සීල ගුණයෙන් යුක්තයි. එයා සිල්වත් වෙලා විතරක් නිකන් ඉන්නේ නෑ අනිත් අය සිල්වත් කරනවා. නිසා අම්මල තාත්තල දරුවන්ට කල්යාණ මිත්‍ර වෙනවනම් අම්මයි තාත්තයි විතරක් නිකන් පන්සලට ගිහිල්ලා සිල් සමාදන් වෙනවට වැඩිය අනිත් අය සැඳගෙන යන්න ඕන. එකතු කරගෙන යන්න ඕන. ඒක තමයි නියම කල්යාණ මිත්‍ර ප්‍රතිපදාව වෙන්නේ. කල්යාණ මිත්‍රයා ත්‍යාගී ගුණයෙන් යුක්තයි. අනිත් අයට දීම පුරුදු කරනවා. තුන්වෙනි එක. හතර කල්යාණ මිත්‍රයා සම්මාදිට්ඨියෙන් යුක්තයි. අනිත් අයටත් සම්මාදිට්ඨිය ඇති කරවන්න උදව් කරනවා. එතකොට දැන් මේ අනුව බැලුවාම දැන් මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවත් එහි මේ ධර්ම දේශනා දායකත්ව උසුලන පින්නතුණුත් කරන්නේ කල්යාණ මිත්‍ර ප්‍රතිපදාවක්. ඇයි ඒ? විශාල පිරිසකට ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්න අවකාශ සලසා දෙනවා කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටියෙන් මුදවලා සම්මා දිට්ඨියට නැඹුරු කිරීමක්. ඒක උතුම් කල්යාණ මිත්‍රයෙකුගේ ප්‍රතිපදාවක්. ඒ නිසා අන්න ඒ බඳු ප්‍රතිපදාවන් වඩ වඩාත් පුරුදු කරන්න ඕන. එතකොට පින්නතුනේ කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරනවා නම් මොකක්ද වෙන්නේ? අපට මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීම බොහොම පහසු වෙනවා. මම අද විස්තර කරන්නට අපේක්ෂා කරන්නේ මෙන්න මේ කාරණා කීපය ගැන විතරයි. සෝතාපට්ටි අංග ගැන විතරයි මම කියන්නේ. කල්යාණ මිත්‍ර සම්පදාව කොච්චර වටිනවද කියනවනම් බුදුවරයෙක් නිර්මාණය වෙන්නේ කල්යාණ මිත්‍ර සේවනයේ නිසා. පින්නතුනි ඔබ අප හැමදෙනාම මේ වඳින පුදන ගරුසැලකිලි දක්වන අපේ සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයෙකුගේ නිර්මාණයක්. එහෙම කියන්න පුළුවන්. අපේ සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉපදිලා හිටිය මිත්‍යා දෘෂ්ටික පවුලක වෙන වෙන ආගමක. එයාගේ ඒ කාලේ නම ජෝතිපාල. ඉතින් මේ ජෝතිපාලට හිටිය බොහෝම හොඳ කුලූපක කල්යාණ මිත්‍රයෙක්. එයාගේ නම ඝටිකාර. ඉතින් ඝටිකාර කියලා කියන්නේ මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ බොහෝම කුලූපකම දායක මහත්තයා. ඉතින් මේ ඝටිකාරට කල්යාණ මිත්‍රයට වුවමනාව තිබ්බ කොහොම හරි තමන් ආශ්‍රය කරන මේ යාළුව බුදුහාඳුරු ගාවට එක්කගෙන එන්න. නමුත් එයා කැමති නැහැ. බණිනවා බුදුහාඳුරට මුඩු මහන කියලා බණින්න. මහා ආඩම්බරකාර විදිහට මාන්නකාර විදිහට මෙයා හිටියේ. ඔය මුඩු මහණුන් බලලා ඇති ප්‍රයෝජනේ මොකද්ද ආදී වශයෙන් කියන යම් කියලා කිව්වහම කතා කරන්නේ. එක දවසක් මේ ඝටිකාර උපක්‍රමයකින් ගඟට එක්කන් ගියා මේ ජාලුව නාන්න. ඉතින් ගඟ ළඟ තමයි පන්සල තියෙන්නේ. දැන් නාලේ වුණාට පස්සේ කියනවා දැන් පන්සල ළඟනේ ආප්‍රිකේ ගිහිල්ලෙමුකෝ අපි පන්සලටත්. දැන් මෙයා එන්නේ මට එන්න බෑ කියලා කිව්වා. අතින් ඇද්දා. අතින් ඇද්දට ආවේ නෑ. ඊට පස්සේ ඇඳගෙන හිටියේ සරම සරමෙන් ඇද සරම ගලවලා අතට ආවේ ඒත් ගියේ නෑ. පස්සේ කොණ්ඩෙන් ඇල්ලුවා. කොණ්ඩෙ දිගට තිබ්බා ඒ නිසා කොණ්ඩෙන් ඇදලාල්ලෝ. එතකොට කල්පනා කළා මේ මනුස්ස මෙච්චර මාව මහන්සියෙන් ඇදගෙන යන්න හදන්නේ ඇයි? කෝකර මගේ කොණ්ඩෙනුත් ඇදින හින්දා ගිහිල්ලාම බලනවා කියලා කිව්වා. ඒ ගිහිල්ලා බලපු බැලිල්ල නැවතුනේ ඔබ අප ගරු කරන වන්දනා කරන සිද්ධාර්ථ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා. ඔන්න බලන්න කල්යාණ මිත්‍රත්වයේ තියෙන වටිනකම. කල්යාණ මිත්‍රත්වයේ තියෙන වටිනකම වගේම කොණ්ඩේ තියෙන වටිනකම. නේද? කොණ්ඩේ අදින්න කොණ්ඩයක් තිබ්බේ නැත්නම් කොණ්ඩෙන් අදින්නේ නැහනේ. ඉතින් කොහොම හරි දැන් ওই මේ කල්යාණ මිත්‍රත්වය කියලා කියන්නේ ඊටාම වැදගත් දෙයක්. එතකොට මේ ලෝකේ පහළ වෙච්ච අසහාය කල්යාණ මිත්‍රයන්න් වහන්සේ තමයි බුදුහාමුදුරුවෝ. එතකොට අන්න ඒ බුදුරජාණන් වහන්සේ මගේ අපේ කියන ගෞරව කල්යාණ මිත්‍ර ඇසුරක ප්‍රතිලාභ ලබන කෙනෙක් වෙනවා. බුදුරජාණන් වහන්සේ මගේ අපේ නම් ධර්මීය මා වෙනුවෙන් දේශනා කරන ලද්දක් කියලා විශ්වාස කරනවා නම් ආර්ය මහා සංඝ රත්නයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළපු ධම්මාවතේ ගමන් කිරීමට අපට සහාය සපයන මඟ පෙන්වන ප්‍රත්‍යක්ෂ නිදර්ශන කියලා අපිට වැටහෙනවා නම් අන්න ඒ උතුම් කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්නට අපි පෙළඹෙනවා. එතකොට ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය කල්යාණ මිත්‍ර සේවනය අපට නිවන් මගෙහි ගමන් කරන්න බෙහෙවින්ම උපකාර වෙනවා. දැන් හිතන්න බැරිලාකත් බුදුහාමුදුරු කෙනෙක් ලෝකෙ පහළ වුණේ නැත්තම් මේ වගේ ධර්මය අහන්න ලැබෙයිද? හාමුදුරුවෝ ලෝකෙ පහළ වෙයිද? නැහැ. එහෙනම් අපි මේ නිවන් දකින්න කියලා මේ වාගේ කුසල මාර්ගයේ යෙදෙයිද? ඒ මොකක්වත් කරන්නේ එනිසා කල්යාණ මිත්‍රයෝ ලෝකෙ පහළ වෙලා සිටින වෙලාවක ඒකින් උපරිම ඵල ප්‍රයෝජන ලබන්න අපි උත්සාහවත් වෙන්න ඕනේ. තව තව ඈතට සසරට ගමන් කරන්න යන්න දෙන්න එපා. මේ හොඳ සම්මාදිට්ඨියක් ඇතිව බෞද්ධ පසුබිමක පරිසරයක ඉපදෙන්න අපට අවකාශ සැලසුණේ භාග්‍යයකට. දැන් බලන්න මේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් කල් පාරමී ධර්ම පුරාගෙන ආපු අපේ බුදුරජාණන් වහන්සේට පවා යම් යම් මිත්‍යා දෘෂ්ටික ආකල්පවල එල්ලෙන්න උනා. උන්වහන්සේගේ තියෙන මහා භාග්‍ය නිසා බුදුරජාණන් වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ළඟට යන්න සිත් පහළ වුණා. ඉතින් අපිට ඔය වාගේ වෙනත් මිත්‍යා දෘෂ්ටියකට නැඹුරු වෙන්න වුණොත් කවුද අපිට පිහිට වෙන්නේ? ඉතින් මේ භාග්‍ය අපිට ආයි ලැබෙයිද කියලා කවුද අපිට සහතික කරන්නේ? ඒ නිසා මේ ආපහු මේ ලැබිච්ච අවස්ථාව අපතේවා ගන්න එපා. තවත් වෙන බුදුහාමුදුරු කෙනෙක් එනකම් බලාගෙන ඉන්න එපා. ඉතින් ඒ නිසා මේ කල්යාණ මිත්‍ර ප්‍රතිපදාව ලැබිච්ච මොහොතේ ඒ නියම ඵල ප්‍රයෝජන ලබන්න අප්‍රමාදී වෙන්න ඕන. ඉතින් සෝතාපට්ටි ඵලයටපත් වෙන කෙනෙකුට තියෙන්න ඕන මූලික මේ තමයි කල්යාණ මිත්‍ර සම්පත්. කල්යාණ මිත්‍රයෝ අසුරු කරන්න ලැබුණාම තමයි සද්ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන්කම තියෙන්නේ. මම කලිනුත් කියවනේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වුණාම තමයි සද්ධර්මයේ ශ්‍රවණය කරන්න අවකාශය තියෙන්නේ. එතකොට අපිට ඒ අවස්ථාව ලැබිලා තියෙනවා. කල්යාණ මිත්‍රයෙක් නොවේ නම් සද්ධර්මය අහන්න හම්බ වෙන්නේ නැහැ. සද්ධර්මයේ වෙනුවට විකෘති ධර්මයක් තමයි අහන්න වෙන්නේ. හැබැයි කල්යාණ මිත්‍රයෙක් නම් අපි ඇසුරු කරන කෙනා අපි ඇසුරු කරන ස්වාමීන් වහන්සේ හෝ වෙනත් කෙනෙක් හෝ කල්යාණ හැබැයි කල්යාණ මිත්‍රයෙක් නම් භවය දිග්ගැස්සෙන විදිහේ දේවල් වලට මිනිසු නැඹුරු කරන්නේ නැහැ. තව තව නැවත නැවත ඉපදී ඉපදී මේ සසර සැරිසරන්නට මිනිසුන් උත්සාහවත් කරන්නේ නැහැ. ඒක කල්යාණ මිත්‍ර ප්‍රතිපදාව නෙවෙයි. ඒ නිසා සද්ධර්මයේ ශ්‍රවණය කරන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්න ඒ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් දැනුම දියුණු කරගන්න පුළුවන්. දැන් උදාහරණයකට ගමු. සෝවන් වීම කියලා කියන්නේ හරියට දලදා මාලිගාව වගේ නම් සෝතාපට්ටි ඵලය. දැන් දලදා මාලිගාවට යන්න හිත් පහළ වූ සැනින්ම යන්න බැහැනේ. ඉස්සෙල්ලාම දලදා මාලිගාව ගැන කියවල තියෙන්න ඕන. ඊට පස්සේ යන්නේ කොහොමද? බස් එකෙන් යනවද? කෝච්චියෙන් යනවද? කාර් එකෙන් යනවද? ඔය ආදි වශයෙන් යන විදිය හොයා ගන්න ඕන. ඊට පස්සේ පාරවල් තියෙනවා. කොළඹ නුවර පාර යනවා, කුරුණෑගල ඒ පැත්තෙන් යනවද? එක එක පැතිවලින් යන්න පුළුවන් නුවර. එහෙම හොයලා ඉවර වෙලා තමයි ඒ පාර යන්න. එතකොට ඒ ඒ කරන්නේ නුවර දලදා මාලිගාවට යාම පිළිබඳව දැනුවත් වීම. දැනුවත් භාවයෙන් තොරව ගියොත් වෙන වෙන පාරවල් යන්න පුළුවන්. එතකොට මේ සෝතාපට්ටි ඵලය කියන්නේ අන්නේ වගේ එකක්. ඒ සෝතාපට්ටි ඵලයේ පිළිබඳව දැනුවත්කමක් නැත්තම් ඒත නැත්තා වෙනත් වෙනත් දේවල් පසුපස්සේ ගිහිල්ලා ජීවිතය අකාලේ විනාශ කරගන්න. වෙන වෙන මතවාදවල එල්ලිලා කටයුතු කරනවා. ඒ නිසා ධර්මයේ ශ්‍රවණය කිරීම අතිශයින්ම වැදගත්. මේ බණ අහනවා කියලා කියන එකෙන් වෙන්නේ දැනුම වර්ධනය කරනවා. ඒ විතරක් නෙවෙයි කුසල සිත් හිතේ දියුණු වෙනවා. දැන් සමහරු කියන්න පුළුවන් බණ ඇහුවාට මදි භාවනා කරන්නත් ඕන කියලා. ඇත්තයි. හැබැයි හරියට ධර්මයේ දන්න කෙනෙක් නම් එයා දන්නව බණ අහන එකත් භාවනාවක් කියලා. බණ අහන කොටත් හිතේ පහළ වෙන කුසල චේතනා. පැරණි අටුවාචාර්යින් වහන්සේලා ප්‍රකාශ කරලා තිබෙනවා. කම්මට්ඨාන විනිමුත්තාහි ධම්මදේශනා නාමනත්ති. කමතහමනකින් තොර ධර්මදේශනාවක් නැහැ කියලා. හැම ධර්මදේශනාවක්ම පින්නතුනි හිතේ කුසල චිතිවිලි ඇති කරන භාවනා කර්මස්ථානයක්. අන්න ඒ නිසා මේ ධර්මීය හොඳට ශ්‍රවණය කරන්න ඕන. සද්ධර්ම ශ්‍රවණය කිරීම තුළ දැනුම දියුණු කරනවා. ඊට පස්සේ අවශ්‍ය කාරණේ තමයි යෝනිසෝ මනසිකාරය. මන හොඳට ඉස්සෙල්ලා අහන් ඉන්න ඕන. නුවණින් මෙනෙහි කරා. මෙතන යෝනිසෝ මනසිකාරයේදී කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි නුවණින් කල්පනා කරන්න ඕන. ඒ කල්පනා කරන්න ඕන බන ඉවර වුණාට පස්සේ. නුවණින් කල්පනා කරන එකනා ඉස්සෙල්ලාම කරන්නේ බන හොඳට අහන එක. අහලා ඉවර වෙලා මොනවද මේ කිව්වේ කියලා ආවර්ජනය කරන්න. බන කියන ගමනේම කල්පනා කරන්න ගියොත් වෙන්නේ වෙන වෙන ඒවා මතක් වෙන ඊට පස්සේ කියන දේවල් අහගන්න බැරි වෙනවා. ඒ නිසා හොඳට සාවධානව අහගෙන ඉඳලා යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා. යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද? හිත තුල නූපන් අකුසල් උපදවන්නේ නැතිව, උපන් අකුසල් වැඩි දියුණු කරන්නේ නැතුව. නෝපන් කුසල් උපදවාගෙන උපන් කුසල් වැඩි දියුණු කරගෙන කටයුතු කරන්නට පුළුවන් හිතට මොන අරමුණු ආවාද ආවාමද කියලා හොඳට විමසිල්ලෙන් බලා සිටින්න. එතකොට නරක රමන්ට නොගැලපෙන තමන් විවිධ දෘෂ්ටි මතවාදවලට ලක් වෙන සිටිවිලි අරමුණු හිතට ආවම ඒක නරකයි කියලා තේරෙනවනම් වැටහෙනවනම් අන්න ඒක නැත්තා ඒ බඳු සිටිවිලි හිතෙන් අයින් කරනවා. එතකොට ඒ වාගේ දෘෂ්ටි වලින් මතවාද වලින් යමෙකුට මිදෙන්න පුළුවන්කම තියෙනවනම් යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීම තුළ අන්න එයාට සක්කාය දිට්ඨිය කියන සංයෝජන ධර්මයක් ප්‍රහාණය කරගන්න පුළුවන්කම තියෙනවා. සරලව කියනවනම් සාමාන්‍යයෙන් අපි දන්න සත්වයා කියලා හඳුන්වන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ගොඩවල් පහට. මේ ගොඩවල් පහ අශ්‍රතවත් ප්‍රත්‍යඥයා විසින් අල්ලන ක්‍රම තුනක් තියෙනවා. මේ ගොඩවල් පහ තුල මම ඉන්නවා. මේ ගොඩවල් පහ මගේ. මේ ගොඩවල් පහ මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා. මේ ගොඩවල් පහ මගේ කියලා අල්ලන එක කියන්නේ ඒතන් මම මේ ගොඩවල් පහේ මම ඉන්නවා කියලා හිතන එකට කියන්නේ ඒසෝ හමස්මි මේ ගොඩවල් පහ මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා කියන එකට කියන්නේ ඒසෝ මේ අත්තා එහෙම කල්පනා කරන්නේම මේ ගොඩවල් පහ ගැන හරියට දන්නේ නැති නිසා. ඉතින් යමෙක් මේ ගොඩවල් පහ පිළිබඳව නිසි අවබෝධයකින් කටයුතු කරනවා නම් දැනුවත්ව කටයුතු කරනවා නම් අන්න ඒ තැනත්තාට මේ ගොඩවල් පහේ ක්‍රියාකාරීත්වය තේරෙනකොට මේව මට ඕන විදිහට පාලනය කරන්න බැරි දේවල් කියලා තේරෙනවා. ඉතින් අන්න එහෙම එක්කෙනා සක්කාය දිටිය නැති කරගන්නවා. එතකොට සක්කාය දිටිය නැති කරපු එක්කෙනාට අතීතයේ මම හිතියද අනාගතයේද යාවිද ආදී සැකේ ඇති වෙන්නේ නැහැ විචිකිච්ඡාව ඇති වෙන්නේ නැහැ. ඒ වගේම යා නිවන් මඟ පිළිබඳව දැනුවත්ව කටයුතු කරන කෙනෙක් නිසා වෙන මාර්ගවල යන්න ඕනේ නැහැ. සීලබ්බත පරාමාසයත් නැති කරලා සෝතාපට්ටි ඵලෙහි පිහිටනවා. මෙන්න මේ කියන සෝතාපට්ටි ඵලෙහි පිහිටපු කෙනා ධම්මානුධම්ම ප්‍රතිපන්න වෙන කෙනෙක්. හොඳට සීලාදී ගුණධර්මයන්ගේ යෙදෙන කෙනෙක්. හොඳට මේ ආර්ය ප්‍රතිපදා අනුගමනය කරන කෙනෙක්. එයා එන්න එන්නම කුසලයට නැඹුරු වෙන කෙනෙක්. එයා සතර අපායෙන් මිදිච්ච කෙනෙක්. චතුගපායේ හිත විපමුක්තෝ කියලා කිව්වේ ඒකයි. සෝවන් වෙච්ච කෙනෙක් උපදිනවා නම් උපදින්නේ පින්නතුනේ උපරිම ආත්මහතයි. එයා අටවෙනි ආත්මයකට යන්නේ නැහැ. සෝවන් ඵලයට පත්වෙච්ච කෙනෙක් ආනන්තරී පාප කර්ම කරන්නේ නැහැ. ඒ වගේම තමයි ආනන්තරීය පාප කරපු කර්ම කරපු කෙනෙක් ඒ භවයේ තුල සෝවන් වෙන්නේ නැහැ. මොකද අනිවාර්යයෙන්ම අපායগামী වෙන්නට කර්ම සකසාගෙන තියෙන නිසා. ඉතින් අන්න ඒ தත්වෙන් නිදිලා යම්කට කටයුතු කරන්න පුළුවන්කම ලැබෙනවනම් මේ සෝතාපට්ටි අංගයන්ගෙන් සමන්වාගත වෙලා යමෙකුට කටයුතු කරන්න පුළුවන්කම තියෙනවනම් ඒ තැනත්තා බුදුරජාණන් වහන්සේගේ බුද්ධාවවාදී නියම විදිහට පිළිගත් කෙනෙක් වෙනවා. බුදුරජාණන් වහන්සේට ඉහළින් උපහාර කරපු කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ධර්ම කාරණා හිතේ හොඳට රඳවගෙන දරාගෙන අප උත්සාහවත් විය යුත්තේ මේ එළඹෙන සම්බුද්ධත්ව ජයන්තියේ තුලදී නියම විදිහට ප්‍රතිපදාවෙන් සමන්විත වෙලා උතුම් ආකාරයට බුදුන් පිළිදීමයි. ඒ සඳහා මේ සෝතාපට්ටි අංග ගැන පින්නතුන් හොඳින් දැනුවත් වෙන්න නැවත මතක තියාගන්න කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මනසිකාරයයි ධම්මානුධම්ම ප්‍රතිපන්න වීමයි තමයි සෝවන් ඵලයටපත් වෙන්නට අවශ්‍ය කරන අංගය හැටියට සඳහන් වෙන්නේ. ඒ වයින් සමන්වාගත වෙන කෙනා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුන ප්‍රහාණය කරනවත් එක්ක ප්‍රථම වතාවට නිවන් දකින පුද්ගලයා බවට පත් වෙනවා. දහම් ඇස පහල කරගත් කෙනා බවට පත් වෙනවා. ධම්මචක්කුම් උදපාදී කියලා කියන්නේ ඒ කෙනාටයි. ඒ නිසා ඒ උතුම් දහම් ඇස පහල කරගන්න අවිද්‍යා අන්ධකාරයේ නැති කරගන්න පින්නතුන් හැම දිනාටම මේ ශ්‍රවණය කළ ධර්ම දේශනාව උපනිශ්‍රය වේවා මේ උදාාරතර කුසල් බෙලින් පින්නතුන් හැම දිනාටම හැකිතරම් ඉක්මනින් උතුම් නිවන් සුව සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ චත්තාච භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා ධර්ම ශ්‍රවණානි සංසෙන් හැමතුතුම් නිවන් සුව සැලසේවා අද ධර්මානුශාසනා පැවැත්වූ දේශකයන්න් වහන්සේ කොළඹ හද බෞද්ධාලෝක මාර්ගයේ නාර්ද බෞද්ධ මධ්‍යස්ථාන වාසී ශාස්ත්‍රපති රාජකීය පඬිතුක පූජපාල තලල්ලේ චන්දකිත්ති ස්වාමින් වහන්සේ